අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි නිසන්වන පැත්තෙන් බලනකොට 103 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අද වැඩසටහනේ පළවෙනිම ධර්ම සාකච්ඡාව නිසා කාරණා තුනක් හතරක් විතර මතක් කරලා දෙන්න කැමතියි විශේෂයෙන්ම අලුතෙන් ආපු අයගේ දැන ගැනීම සඳහා හඳුන්වා දීමක් සඳහා මේ දවල් එකට පවත්වන මේ වැඩපිළිවෙල අපිට නම් තුනක් දාන්න පුළුවන් මේකට පොදු කමඨහං සුද්ධ කිරීමක් කියලා කියන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා කියන්න පුළුවන් ඉතින් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නේ ඉස්සර වෙලා අපි නිස්සාරණ වනේ වෙනුවෙන් මේ තෑම කෙනෙකුටම සත්කාර තුනක් උපස්ථාන තුනක් කරලා තිනවා එකක් තමයි ඒ අත්තු සීලයක පිටවලා තියෙන ආයතනයක් වශයෙන් බොහෝ දෙනා පෝසතාඨාංග සීලය සමාදන් දෙක සීල දනාටම ඇහෙන්න මූලික කමඨහන උපදේශ පන්තිය පටිගත කළ ධර්ම දේශනාවක් අහන්න සලස්වලා තිනවා තුන්වෙනි එක මේ වගේ ආයතනික මේ වගේ වැඩපිළිවෙලක් කරනකොට ආයතන නීති සංග්‍රහයක් තියෙනවා. සියලු දෙනාම සීලයට අමතරව ඇවතුම් පැවතුම් ටිකක් තියෙනවා. අපි ඒක මතක් කරලා දීලා තියෙනවා. ඉතින් මේ කාරණා තුන මේ වෙනකොට මේ සීලු දෙනාටම ඉදිරිපත් කරලා සීලු දෙනාම දැනුවත් කරලා තියෙන කියන පදනමේ ඉඳගෙන තමයි අපි මේ ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්නේ. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට පෙළඹෙන්නේ. නමුත් ඒ තුන සම්බන්ධව එක එක නාටි නොපැහැදිලි තැන් විස්තර කරගන්න ඕනේ තැන් අපහසුතා තියෙනවා නම් ඒව මම ඉල්ලා හිටනවා මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී ධර්ම සාකච්ඡාට යොමු කරන්නයි කියන්නේ. එතකොට සීලයේ අටසිල් සම්බන්ධව කාට හරි ප්‍රශ්නයක් හෝ ඒක කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ඒව නැත්නම් මූලික කමඨහන් උපදෙස් දීලා තියෙන එක සම්බන්ධව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් එක්කම ලැබිලා ඇති මේ වෙනකොට මම බලාපොරොත්තු වෙනවා අපේ වැඩමුළු සංවිධායක සංවිධායකාවන් නැති මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට කමඨහන් සම්බන්ධ වැඩපිළිවෙලට Taman ලිංගයක් ලියනකොට තුරතුරක් ඉදිරිපත් කරනකොට ඒක පිළිබඳ උපදේශමාලාවක්. ඒ අනුව ඒක පිළිබඳව හෝ ප්‍රශ්න තියෙනවා ලියන්න පුළුවන්. ඊට අමතරව මේ ආයතනයේ පවත්වාගෙනනකොට මේ ආයතනෙන් හඳුන්වන නීතිගත තියෙනවානේ. අන්නේ නීති පිළිබඳව මත මතාන්තර තියෙනවා නම් අපහසුතා තියෙනවා නම් සුද්ධ කරන්න තියෙන දේවල් තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්නයි කියන්නේ. ඉතින් එතකොට මේ වැඩපිළිවෙලේදී සම්බන්ධ වෙන අයට ක්‍රම දෙකකට වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එකක් තමයි ලිඛිතව ප්‍රශ්න ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. එතකොට අපි වාසක මහත්තයෙක් ලබෝ ඒ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒක ධර්ම සාකච්ඡාවට ලක් කරනවා. දෙක තමයි ඒ යනාතර වාරයේදී එවනතන් ඒ දෙන උත්තර මතින් අලුත් ප්‍රශ්න හෝ වැඩිදුර පැහැදිලි කිරීම කරන කර ගැනීම අවශ්‍ය නම් ඒක නයි සංඥාවක් කළොත් අපට අත උසලා අපිට දෙන්න පුළුවන් එයාට මයික් මයික් එකක් ඒ මයික් එකට තමයි ඉන්න තැන ඉඳගෙන විවේක වෙලා මයික් එකට ප්‍රශ්න ඉදිරිපත් කළොත් සියලු දෙනාට ප්‍රශ්න ඇහෙනවා හොඳට විකාශය වෙනවා වාර්තාගත කිරීමත් හොඳයි ඒකත් එක ක්‍රමයක් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වීමට මේ ඔක්කොම කිව්වට පස්සේ මම මතක් කරනවා මේකෙදී මේ බුද්ධ ආගම ප්‍රශ්න අහන්න එපා. මෙතෙන්දී අහන්න ඕනේ තමන් කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධ ප්‍රශ්න විතරයි. සාමාන්‍ය දැනුම වඩන ප්‍රශ්න එහෙම නැත්නම් ධර්ම දැනුම ධර්ම දැනුම සඳහා පමණක් වෙන ශාස්ත්‍රීය ප්‍රශ්න නෙවෙයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට අපට අදාළ ප්‍රශ්න නිසා කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් මම හරස් ප්‍රශ්න අහනවා ඒක අදාළ වෙන්නේ කොහොමද කියලා. අදාළ වීම පිළිබඳ සපේල උත්තර දෙන්න පුළුවන් නම් මම ප්‍රශ්නේ බාර ගන්නවා. අදාළ නැතුව Tamanට අල්ලපු gedara මනුස්සයගේ ප්‍රශ්නයක් නැත්නම් ඉස්සරහට එන තියෙන මෛත්‍රී බුද්ධ සාසනේ ප්‍රශ්න වගේ දේවල් අපට ඉතින් කරන්න අමාරු. වෙලත් නැහැ. මට ඉච්චර දැනුමකුත් නැහැ. දැන් දන්න තියෙන ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒක නම් මට හිතෙනවා කට්ටිය එකතු වෙලා අපි සාකච්ඡා කරුවොත් හොඳයි කියලා. ඉතින් අපි ගිය පාර කරපු වැඩමුළුවේ දවස් 4ක් යනකම් එක්කෙනෙකුටවත් බැරි වුණා තමන්ගේ කමටහන් වார்த்தාව හරියට ලියන්න. ඒක නිසා හරියට වෙහෙස වෙන්න ගත්තා. එකම උත්තරේ මේක වැරදි මේක වැරදි මේක වැරදි කියලා මට එක දිගට ප්‍රශ්න 15ක් විතර කියන්න ඕනේ. ප්‍රශ්න මම වැඩමුළු සංවිධානය කරපු ඊෂාන් ඕනට කිව්වා මේ කට්ටියට කමටහන් වார்த்தාව ලියන්නේ කොහොමද කියලා දේශනයක් දෙන්නයි කියලා. ඊට පස්සේ ඒකට වෙලා ගත්තට පස්සේ අන්තිම දවස් දෙකේ මම දන්නේ මේ ප්‍රශ්න ඊශනෝනම ලියලා දැම්මත් දන්නේ නැහැ කට්ටිය බේර ගන්න ඕනේ. එහෙමෙකුත් මට හිතෙනවා. කොහොමද ඊට පස්සේ ප්‍රශ්න ලියන්න පටන් අරගත්තා. ඒ නිසා මේකෙදි හොඳට මම අර කියපු උපදේශ අතර මතක තියාගන්න. සීලයට අදාළ තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. භාවනා කමඨහන සම්බන්ධ තියෙන ප්‍රශ්න නම් කියන්න. එතකොට ඒව ලියන ක්‍රමයක් කොලයක් මම හිතන්නේ ඔක්කොම ලැබිලා තියෙනවා කියන්නේ. ඒ කොලේ තියාගන්න ලාභයි. කියලා ඒ පොලේ තියෙන තාලට කියන්න. ඉන් අපිට ගිහ ගමන් මම ප්‍රශ්න විසකලා දානවා. මොනවා හරි නිදහසට කාරණා දෙලා ප්‍රශ්න විසකලා දානවා. එහෙම නැත්නම් අපි මේ මේ වැඩමුළුවට සම්බන්ධ වීම වශයෙන් අපි මේ අත්තන්ගෙන් යම් යම් රෙගුලාසි බලාපොරොත්තු වෙනවනේ. මේ මේ දේවල් කරන්න කියලා. අන්න ඒක ප්‍රශ්නයක් නම් අහන්න. එහෙම නැතුව ගොඩාක් දේවල් කියලා කමඨාන් සුද්ධ කිරීම වශයෙන් හෝ ධර්ම සාකච්ඡාවක් වශයෙන් අමතරින් යන ප්‍රශ්න ආවොත් මම බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා. ආයිති ඒක අකරුණාව නිසා කරනව නෙවෙයි මේ 50 60ක් එක පාරක යනකොට ඔක්කොගෙම දේවල් අහුම්කන් දිදී යන්න බෑ. අපි දෙන තේමාවක් තියෙනවා. අන්නේ තේමාව දිගේ යන්න පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉතින් උගව දෙනකොට තේරෙන්නේ නෑ ඒක. ඒකට කමක් නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. තුන හතර පහ යනකොට අපි කොහොමද කරලා පාරට දාගන්න ඕනේ. ඒකෙදි මම මේ කියපු දේවල් මට නැවත නැවත මතක් කරන්න දුනොත් මම හිතනවා මේ ගනුදෙනුවක් සාකච්ඡාවක් සංවේදනයක් වෙලා නැහැ කියලා. ඒක නිසා නැවත නැවත එහෙම කියන්න වෙන්නේ නැති වෙන විදිහට මේ ලැබිලා තියෙන උපදේශ අනුව අදාළ දේවල් අපි සාකච්ඡාට ලක් කරමු. ඉතින් මෙච්චරයි මම වෙලා ගන්න බලාපොරොත්තු වෙන හඳුනා දීම වශයෙන්. ඉතින් මම ඉල්ලා හිටනවා අපේ මේ උපාසක මහත්තයාගෙන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවස්ථාවක් ලැබෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ මා භාවනා කර්මස්ථානයේ හැටියට වඩන්නේ පිම්බීම හැකිලිමය. මේ වස්ත්‍රී ජෝලි මාස බුරුමේට ගොස් මාසක් භාවනා කර පැමිණි අයෙක්මි. බුරුමේ සිට අවසන් කාලයේදී බුරුමේ සිටි අවසන් කාලයේදී සතර සතිපට්ඨානයේ විදර්ශනා වඩන විට වේදනාවලින් අනිනවා සහ කසනවා යන වේදනා දෙක පමණි තිබුණි. දැන් වේදනා ඇත්තේම නැති තරම්. ඉඳහිට කකුල නමා සිටීමේදී ධනහිත වේදනා ඇතිවේ. මට වේදනානුස්සතිය නොඇදෙන නිසා ගැටලුවක් මතුවී ඇත. බුරුමේට ගොස් භාවනා කටයුතු ප්‍රගුණ කර ගැනීම සඳහා ඔබ වහන්සේ ලබා දුන් අනගේ අවස්ථාව උදෙසා පින් දෙන අතර ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉතා එක්මනින් අමුතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවායි පතමි. මේකේ තියෙන වර්ධය අවබෝධයක් මේ වේදනාන පස්සනාව කියලා කියන්නේ මේ ඇඟට දැනෙන දුක් වේදනා කියන එකයි හිතාගෙන ඉරියලා තියෙන මේ දුක් වේදනා මදි ගතියක් මට පේන්නේ තියෙන කවුරු හුදුට කන රත් වෙන දෙකක් ගහනවනම් මම දන්නේ දුක් වේදනට ඇති වෙන්න නිදහස කරනවා හම්බ වෙන්නේ. ඉතින් අල්ලපුගෙදර මනසේ ඉතර හයිය මනසේ නෙවෙයි වෙන්නේ. කෙසේ නමුත් වේදනාව කියලා කියන්නේ විඳීම. මේ ආස්වාසිය මේ ප්‍රසවාසය කියලා දෙක වෙන්කොල්ල විඳිනවා නම් දෙක වෙන්කොල්ල හඳුර ගන්න බලන එක තමයි වේදනාවට පස්සේ මම කියන්නේ. මේ මම ඇවිදිනවා මම සක්මන් කරනවා මේ මම ඉඳගෙන ඉන්නවා කියන දෙක වෙන් කරලා වේද මේ දෙක විඳිනවනේ අපි ඉඳගෙන ඉන්නකොට දැනෙන ගතිය වගේක් තියෙනවනේ සක්මන් කරනකොට දැන් ඉඳගෙන කියන ගතිය වගේක් තියෙනවනේ ඔච්චර තමයි එහෙම නැතු මේ පීයෙන් අනිනවා මේ ගින්නේ දානවා වතුරේ දාලා කලතනවා කියන එකම නෙවෙයි මේ වේදනා කියන සිංහල භාෂාවේ වචනේ අපි පාවිච්චි කරලා තියෙන දුක් වේදනාවල බුදුරජාණන් වහන්සේ මෙතන වේදනාව පැත්තට පාවිච්චි කරන්නේ විඳීම් ශේෂ්ත්‍රයේ ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන්කොට කොහොමද අත්විඳින්නේ? අත් දකින්නේ. ඉඳගෙන ඉන්න භාවනාව ඇවිදිමින් කරන භාවනාවත් එක්ක කොහොමද වෙන්කර හත් දකින්නේ? එච්චරයි. ඒ නිසා බුරු මෙනෙවෙයි බ්‍රහ්ම ලෝකියත් අපි මති වෙනස් වෙන්නේ නැහැ. ඒක අපි හිමීට යාවේ හිතරි දෙන්නේ නැති වෙන විදිහට ඒ මතිමතාන්තරවලට අලුත් අර්ථකථනයක් දෙන්න ඕනේ. වේදනා කියන අදහස විඳීම් කියන ශේෂ්ත්‍රය. අපිට මේ ලැබෙන හැම අත්දැකීමකටම රූපාකාරයක් තියෙනවා. හැම අත්දැකීමකටම වේදනාකාරයක් තියෙනවා. හැම අත්දැකීමකට සංඥාකාරයක් තියෙනවා. හැම අත්දැකීමකට සංස්කාරාකාරයක් තියෙනවා. හැම අත්දැකීමම විඥානාකාරයක් තියෙනවා. ඇත්තටම රූපාකාරය දකින්න අන්තික තීරම අහුවෙනවා. මේ රූපාකාරය හදලා පැත්තක තියලා ඊගාට වේදනාකාරය හදලා ඊගාට සංඥාකාරය හදලා එහෙම කතාවක් ස්වභාවේ නැහැ. ඒක නිසා Tamanට ආශ්වාසය දැනනකොට හොඳට බලන්න නැත්නම් පිම්බීම හැකිලිම කරන කෙනෙක් නම් පිම්බීමේ විඳීම හැකිලිමේ විඳීමෙන් වෙන් වෙන හැටි. පිම්බීමේ ආරම්භයේ විඳීම මැද විඳීමෙන් වෙන් වෙන හැටි. අගින් වෙන් වෙන හැටි. ඊට පස්සේ ආය හැකිලිම පටන් ගන්න ඉස්සෙල්ලා විඳීම් නැති ශේෂයකට යන හැටි. ඊට පස්සේ හැකිලිමේ මේ මුල මේ මැද මේ යන. අන්නේ විදිහට තමයි දැනෙන හැම අත්දැකීමකම වේදනා ශීර්ෂයෙන් බලන්න යන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලා සාමාන්‍ය පිම්බි මෑකිලිම ගොඩේ භාෂාවෙන් අපිට දැනෙන ක්‍රමයට තීරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් මේ වේදනාවන් පසුනා කියලා වෙනම එකක් තියෙනවා කියන මේ වගේ මතයක් හටගෙන වැඩ කෙරුවොත් කොච්චර භාවනා කරත් කරන්න කරන්න පශ්චාත්තාප වෙනවා. මට ඩිප්ලෝමා එක හම්බුන්නේ නැහැ, මට ඩිග්‍රී එක හම්බුන්නේ නැහැ, මට වේදනාවන් පසුනාට යන්න හම්බුන්නේ කියලා අර හිතින් හදාගත්ත චිත්‍රයක්. ඒක නිසා මොනම දෙයකටවත් බය වෙන්න එපා. මම භාවනා කරන මූල කර්මස්ථානයත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන හැම මුණතක්ම ආකාර ඔක්කොම ඉස්සරහට යනකොට පෙනේ. ගල්බර් ස්වාමීනාන්සේ 2014 වසරේ මැද භාගයේ සිට භාවනාවේදී දිනකට උදේසා සවස පැයක් හෝ පැයකමාරක් පමණ භාවනාවේ යෙදෙමි. අද දින සක්මන් භාවනාවේ වම දකුණ මෙනෙහි කරමින් සවිපත්ව සක්මන් කෙලෙමි. බොහෝ වෙලාවක් සතුටුමත්ව පැවති අතර කලාතුරකින් ඡනේකින් වැනි මොහොතක් සිත වෙනත් අරමුණකට යොමු වුණද හිත ඉක්මනින් නැවතත් සක්මනට යොමු වේ. ටික වේලාවක් මෙසේ සක්මන් භාවනාවේ යෙදෙන විට පොළා පැනන ගතිය අන්බැලන්ස් ඇති වූ අතර නිදිමත නිදිමතක්ද දක්නට විය. මේ தત્ත්වය තබනවා යවනවා ඔසවනවා යන ඉරියව්වෙන් භාවනා කරන විට පැමිණියත් වම දකුණ යනුවෙන් මෙනෙහි කරන විට අඩුවීම දක්නට තිබුණා. වෙනදාට වඩා සතිමත්ව භාවනාව කෙරුණ බව සඳහන් කළ හැකි වේ. විනාඩි 45කින් පමණ පාරයන්ක භාවනාවට ගිය අතර නාස්කාග්‍රේ ආස්වාසේ ප්‍රාස්වාසේ දැනෙන ආකාරයට අසත් ප්‍රාස්වාසේ මෙනෙහි කෙලිමි. වෙනදාට වඩා සතිමත්ව කෙරුණ අතර අතරමැද නිින්දට එළඹී ආකාරයක් දක්නට විය. නමුත් සතිමත් සතිමත් වීම දුරස්ති නොතිබුණි. නැවත භාවනාව අරඹා පෙරගෙන ගියමි. නිින්දට වැටි අවදි වූ මොහොතේ ඇස් විවෘත වීම සිදුවිය. තවත් විනාඩි 15කට පමණ පසු භාවනාව කෙලවර කෙලිමි. කරුණාවෙන් මේ තත්ත්වය පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම පැහැදිලි කරලා දෙන්න ඕන කෝකද කියන එක එල්ලයක් නැහැ. වාර්තා කරලා තියෙනවා. සතියේ තියෙන බවත් විස්තර කරලා තියෙනවා. ධක්මනීති පරියන්කේදී තමගේ මූල කර්මස්ථානයක් දන්නවා පිට ගිහිල්ලක් තියෙනවා නිදිමත ගැන පොළා පයින් ගති ගැන සඳහන් කරලා තිබුණාට මේ පිරිසිදු කර ගැනීම මෙතන ගැටළු සහිත ස්ථානේ මොකද්ද කියන එක රචනයේ පුරාවට කිසිම තැනක උද්දීපනය කරලා පෙන්නලා නැහැ ඒ නිසා අමාරුයි කොතැනද ඇඟිල්ල තියන්න ඕන කියලා මට මෙහෙම මේව දල වශයෙන් කියත හැකි මේ ලියුම් කරුටත් නැත්තම් ලියුම් කාරීටත් එහෙම නැත්නම් අනික් සියලු දෙනාට දැන ගැනීමදී භාවනා කරනකොට පරියන්කේ වේවා සක්මණේ වේවා ඉදින්ද වැඩ කරනකොට හිත පිට යන එක ස්වභාවයි. පිට ගියාට පස්සේ ඒක අඳුනාගෙන දැන් හිත තියන්න ඕන කොතනද කියලා දන්නවනම් ඕකට තමයි භාවනා කියලා කියන්නේ. දැන් හිත තියන්න ඕන කොතනද කියලා දන්නේ නැත්නම් අනාතයි අසරණයි. ඒක කියලා දෙන්න කවුරුවක්වත් නැහැ. ඒක තමයි කමඨහන් වාර්තාවේ කියන්නේ. සක්මන් කරනකොට හිත පිට ගියොත් මෙන්න මෙතන හිත තියන්න. අරියංග භාවනා කරනකොට හිත පිට ගියොත් මෙතන හිත තියන්නේ කියලා Tamanටම හිත පිට ගිහිල්ලාට පස්සේ තේරෙනවා නම් එච්චරයි සුද්ධ කරලා දැනගන්න හිත පිට යන එක නතර කරන්න දඟලන්න එපා. පිට ගියාට පස්සේ ආරක්ෂක ස්ථාන මෙතනයි මම මෙතන හිත තියෙන එක තමයි මගේ අනුග්‍රහය. මම කළ යුතු දෙය කියලා දන්නවනම් ඒ කෙනාට ඒ දැනගත්ත පමණින් වැඩේ හරියන්නේ නැහැ. ගොඩක් අත වරද්ද වරද්ද කරන්න වෙනවා. කරනකොට කරනකොට Tamanට හිත ආරස්සාව සඳහා යා යුතු තැන මෙතනයි කියලා අවබෝධය තියෙනවනේ ටික කාලෙකින් එල්ලේ හරියනවා, දෘෂ්ටි හරියනවා, සංකල්පේ හරියනවා. ඒකට හිත ඉබේ යන ගතියනවත් එන්නේ ඉඳී තියෙනවා. ඉතින් මේ ලියාපු එක්කන කවුරු හෝ වේවා මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියන කාරණාව හෝ එහෙම නැත්නම් මම මේ දැන් මේ කියපු කතාව පිට පිට ගියාට ආපහු තියන්න ඕන තැන දැනගත්තා කියන කාරණාව තේරුණා කියලා හිතනවද නැත්නම් තව විස්තර කරන්න ඕනද කියලා කට උත්තර දෙනවනම් මම කැමතියි. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යන්නයි යන්තම්. දෛයකට ප්‍රතිචාර නැහැ. විස්තර අවශ්‍ය නම් කතා අත උසන්න. එතකොට අපිට පුළුවන් ඒ ප්‍රශ්න දිගේම යන්න. එහෙම නැත්නම් අනිද්දාසේ ආයෙ ලියලා දාන්න. මෙන්න මේකයි මට බෙදා පිරිසුදු කරගන්න ඕන උනේ කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවට වඩා සක්මන පීකරන අයෙක්මි. සක්මන ආරම්භ කිරීමෙන් ටික වේලාවකට පසු කොන්ද යටිපතුල් වලින් කොන්ද යටිපතුල් වලින් ඉතා දැඩි වේදනාවක් නැගී. වටා පිටාව පෙනෙන්නේ දැලක් අතරින් බලන්නක් මෙනි. කයේ වේදනාව වැඩි වී සක්මනේ විසි වෙමින් යන ස්වභාවයක් ඇති වී ඊටපසු මම ආනාපාන සතිය වැඩිවීමට පාරයන්ක ගත වීමි. හුස්ම රැලි දෙක තුනක් දෙස බලා සිටින විට නින්දට වැටේ. අපැහැදිලි සිහිනද පෙනේ. නැවත ගැස්සී අවදී හුස්ම දෙස බලා සිටින විට නැවත නින්දට වැටේ. ස්වාමීන් වහන්සේ මා ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පිළිබඳව මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දුන්නු මම ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ. ඉතින් ඉස්සෙල්ලා ප්‍රශ්න ලියපෙකනටයි මෙයාට දෙන්නටම කියන්න තියෙන්නේ මේකේ තිරචන සක්මන් කළා ටික වෙලාවක් යනකොට මේ දේ වෙනවා පරියංගට ගිහිලා ටික වෙලාවක් ගියහම මේ දේ වෙනවා කියනවා මිස සක්මනේදී එක පියවරක්වත් සතියෙන් කියනකොට මොකද්ද වැටහෙන්නේ කියලා ලියලා නැහැ ආනාපානෙ දෙසරයක් කරනකොට නිදිමත එනවයි කියලා තියෙනවා. නමුත් අර දෙසරේදී ආනාපානෙ වැටේ නැටි ලියලා නැහැ. ඒක කියන්න බෑ නම් මේව ගැන කතා කරවයි කියලා කියන්නේ මේ නන්න හොඳට යන්න පාර තියෙදි බැදි ගානේ රින්ගන්න හදනවා. ඒ නිසා වார்த்தාවට අඩු ගානේ තමන්ගේ මූල කර්මස්ථානයේ කරදරයක් නැතුව මූණ දින්න වෙලාවක මූල කර්මස්ථානයේ පිනිච්ච හැටි සඳහා වාක්‍ය දෙකක් ලියන්න. නැත්නම් ඒ රචනෙන් කොලිත් වැඩක් නැහැ, තින්තොලින් වැඩකුත් නැහැ, කාලෙන් වැඩකුත් නැහැ, අතිරුමක් නැහැ. එක වෙලාවක හෝ පියවරක් තියෙනලාගේ සක්මන් කරනලාදී පියවරට හිත ගියා නම් ඒක කියන්නේ නැතුව මොනවා කිව්වත් මොනම හර පද්ධතියක්වත් නැහැ. මට වේදනාව නිදිමතාව කරගෙන පටන් ගත්තා කියන එක නෙවෙයිනේ. පය තියෙනකොට මොකද්ද වැටුනේ කියලා කියන්න උත්සාහ කරනවා. ආනපානය කරනකොට ආශ්වාස ප්‍රශ්වාස එකක් හෝ දෙකක් හෝ වැටෙනවනම් ඒක පිළිබඳව විස්තතියක් කියන්න. ඇත්තටම කියනවා ඒක කියනවා නිදිමත එන්නේ නැහැ. නිදිමත එන්නේ බැලුවට ආනපාන පින්නුවාට බලලා නැහැ. ඒක විස්තර බලන්න උනන්දු වෙලා නැහැ. උනන්දුව තමයි ඉන්නේ අනිත් පැත්ත. එචා මේ ප්‍රශ්න ලියපෙන්න කැමතිද මේ දැකිච්ච, පෙනිච්ච, ඉදිරිපත් වෙච්ච ආශාර ප්‍රසාසි මොන වගේ එකක්ද කියලා සභාවට කියන්නේ. එහෙම කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට මේ පමණි. ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට මා දකුණු පාදයේ ඔසවා ඉදිරියෙන් තැබුවෙමි. වම් පාදයේ ඔසවා ඉදිරියෙන් තැබුවෙමි. යනුවෙන් පමණක් සිතන්නේ. මුල මැද අග අවස්ථා සිටීමට තරම් කාලයක් නැත. මා නවකෙක් නිසා නිවැරදි ක්‍රමය පාදා දෙන්න. ඒකන හරි කමන්නේ. ඒ වම වම තියනවා කියලා කියනකොට මොකද්ද දැනෙන්නේ? මොකද්ද විඳින්නේ? මොකද්ද වැටහෙන්නේ? මොකද්ද අත්දකින්නේ කියන එක ලියන්න මේ තාකල් එක උත්තර කරුවක ලියලා නැහැ. ඒකටයි මගේ අවධානය මම යොමු කරන්නේ. අර කොලේ මතක් කරන්නේ ඒකටයි. ඉතින් අපි බලාපොරොත්තු වෙමු තව මේ වගේ ලියුම් ගොඩාක් එනවා. එක ලියුමකවත් වැටහින දෙයක් කියන්නේ නැතුව ඉතින් මේ හම්බෙච්ච ළමයා මට පෙන්වන්න නැතුව කේන්දරය හදන්න බෑ. මොකද හම්බෙලා තියෙන දැන වැටහිලා තියෙන දේ ලියන්න. ඒ නිසා මතක තියාගන්න. හෙට හරි ලියනකොට කරුණාකල මේ අරමුණ වැටහිච්ච හැටි මෙනෙහි කරන්න හැටි මුලමදාගම නැතිවට නෑ. වම දකුණු කියලා මෙනෙහි කරත් කමන්නේ වම කියනකොට මොකද්ද වැටෙන්නේ? දකුණ කීරොණ මොකද්ද වැටෙන්නේ කියලා කියනවා නම් ආධුනිකයෙක් වශයෙන් අපිට බෙදා හදා ගන්න පුළුවන්. ඒක කියන්නේ නැත්තම් නැත්නම් මං දැන් ඉල්ලා හිටනවා කැමැතිද කියලා අහන්න ඒ තුන්වෙනි ප්‍රශ්න කරුගෙන් කැමැතිද ඒක සභාවට කියන්න මේ වම වශයෙන් තරු කියනකොට මොකද්ද තමන්ට දැනෙන්නේ වැටෙන්නේ අත්විඳින්නේ කියලා. එහෙම නැත්නම් අපි බාරගන්නේ ප්‍රශ්නේ ඉතර අර පිටිපස්සෙන් ඉන්න මයික් එක කියලා දාන්න පිටිපස්සෙන්. ස්වාමීන් වහන්සේ මම ඊට පෙර සක්මන් කළා නෑ. මම සක්මන් කරන අවස්ථාවේදී හිතන්නේ මම දකුණු පාදයේ ඉදිරියෙන් තිබ්බා. ඊට පස්ව ඒ තියෙන එක ගැන හිතනවා. ඒ පාදයේ ඔසවනවා ඔය ඉදිරියෙන් තියෙනවා. නෝ මොනවාක්වත් මං අහන්නේ මට එකක්වත් දැන තියෙනකොට මන්ද වැටෙන්නේ කියන එක විතරයි මට. තියෙනකොට තිබුණා කියන එක මගේ මගේ හිතේ මේ තැම්පත් වෙනවා. ඒක තමයි අපිට සබාවට කියන්නේ මේ වම කියලා තියෙනකොට දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද? මේක සද්දයක් නෙවෙයි කියලා දන්නේ කොහොමද? වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, වම තියෙනවා කියන එක දන්නේ මොකක්ද? එච්චරයි මට ඕනේ. මම දකුණු පාදයේ උස්මනකොට දකුණු පාදයේම තියෙනවා කියන එක එල්බෙලා ඉන්නේ නේද මට තේරෙන්නේ. ඒ තේරෙන එක අපිට සබාවට ඒත්තු ගන්න අද්දුට ප්‍රත්‍යක්ෂය පාත් කරන එකකින් උස්කන එක වෙන්කර දැනගන්නේ කොහොමද? හුස්ම ගන්න එකෙන් ওই පයෝසෝන එක වෙන් කළ දැනගන්නේ කොහොමද? අපි ආවද මම ඒක හිතින් නිකන් හිතලා තියෙනවා විතරයි මට ඒක තමයි අපි කමට අහන සුද්ධ කරන්නේ. ඒකට තමයි අනිත් දවසේ තියෙනකොට බලන්න හිතන එකක් නෑ. උතන ඕනේ කරන්නේ නෑ. හිතනවා කියලා කියන්නේ හිත මනාවකට වැඩ කරන්න තියෙන ගතිය බාධා කරනවා. අවශ්‍ය නම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන බාණ්ඩ යන දැන් මම වෙන ලෝකේ ඔක්කොම අමතක කරලා වම තියෙන වෙලාවේදී වම තියෙන බව මම දන්නවා. හොඳයි ඒක සාහතික කරන්න මොකෙන්ද මට වැටහෙන්නේ? දකුණ දැන් තියන්නේ වමත් නැහැ මොකවත් නැහැ. දකුණ තියෙන බව මට වැටහෙන්නේ කොහොමද? ඒක මේ මේ ඉගෙන ගන්න කරන දෙයක්වත් වයසේ බලපාන දෙයක්වත් නෙවෙයි. බැලුවොත් පේනවා කියන කතාවක් තියෙනවා. ඇහුවොත් ඇහෙනවා කියලා තිබ්බොත් තියෙන බව දැනෙනවනේ. අන්නේ දැනෙන එක තමයි අපිට කට උතරයට ගන්නවා. ඒක එනකන් ඉතින් මං කිව්වේ පළවෙනි දවස් තුනේම මේ බස් පාරක කෝච්චියක් අරගෙන යන්න හදනවා වගේ. ඉතින් ඔක්කොමලා අංජ බජන්. නැත්නම් කෝච්චිය බස් පාර ගිනින බස් එක කෝච්චි පාර ගිනින්න හදනවා වගේ කියන උගෝ දෙනෙක් විස්තර කියනවා උගා මට ඒක විස්තර කරතයි. මට ඕන කරලා තියෙන්නේ මම වම තියෙන බව දැනගෙන වම තියෙනකොට වැටහෙන දේ මේක හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඇත්තටම පය තියෙන බව දන්නේ කොහොමද? ඒ නිසා ඒ අර මම කියනවා අර දීපු කොලේ පොඩ්ඩක් බලන්න. ඒකේ ඉඟි දීලා තියෙනවා, නිදර්ශන දීලා තියෙනවා, උපමා දීලා තියෙනවා. එතකොට ඔය මම අහන දේ එච්චර මේ PhD එකක් ගන්නවක්වත් MSc ඩිග්‍රී ගන්න එකක් නෙවෙයි. පය තියෙනුනේ පය තියෙන බව වැටෙන්නේ කොහොමද කියලා ඒ කොලේ වල්ලා ආපස්සට ලියන්න කියලා මම ඉල්ලා හිටියා. අපි යනවා ඊගා ප්‍රශ්න. නරුණිය ස්වාමීන් වහන්සේ අලුයම 4 සිට 6 දක්වා සවස ධර්ම දේශනාවෙන් පසු 6 සිට වැඩසටහන නිවා නිමාවන කාලයේ ආසන්න වනතුරු ඉහළ සක්මන් මළුවේ භාවනා කිරීමට අවසර ලැබේද? සක්මන ඊට ප්‍රිය කරන යෝගිනී ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. ඒක අපි රිට්‍රීට් ඕගනයිස් කරන එකනාගේ වගකීම් බාර ගන්න පුළුවන් නම් ඥානපරාණ ඉදිරියට ගිහලා පිරිත් කොටා ගැව්වා කියයි, යෝනියම් වුණා කියයි, ඊට පස්සේ බය වුණා කිය, රෑමත් දැවේ ගෑ ගහන්න පටන් ගන්න. ඕවට තමයි මේ ඔක්කොම රිට්‍රීට් කරන්න හම්බෙන්නේ. සක්මන ප්‍රියකරණ කරන් ඇත්ත. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක වග කියන්න අමාරුයි. මේ 50ක් 30 ගණක් ස්ත්‍රී පක්ෂයත් එක්ක මේක රිට්‍රීට් එකක් කරනවා කියන එක තේරෙන්නේ කරන්න ගිය දවසේ තමයි. අක්කෝටම ආසයි යෝක දඹදිව ගිහිල්ලා බුද්ධ ගයාව විඳගෙන භාවනා කරන තුන හොඳයි. දන්දමාලිකාව ඉස්සර දන්ත දසුන් පෙන්නන වෙලාව ඉඳගෙන භාවනා කරන තුන හොඳයි. ඉතින් බෑ කරන්න. නරක නිසා නෙමෙයි. ඒ නිසා මේ නීති ආචාර පද්ධතියක් තියෙනවා. පිරිමියට නම් ඔය උන් ගහ කුඩු නැගලා භාවනා කර ප්‍රශ්නේ නෑ. ඒවත් කරනවා. මේ කාන්තාවසේද මම ප්‍රශ්න යොමු කරනවා අපේ වැඩමුළු සංවිධායකාවට ඒ කෙනාටත් එන්න පුළුවන් නම් එතෙන්ද තව ආරක්ෂක කෙනෙක් එහෙමනම් ඉඩ දෙනවා නැත්තම් බෑ. ඒකත් මේ ඔෆිස් එකට කියලා යනවා. මේ මේ වෙලාවල් වල අපි මෙතන ඉන්නවයි කියලා ඒක අපි රිට්‍රීට් ඕගනයිස් කරන එකට බාර දෙනවා. එතකොට අනිත් කරාපේ ලාභය ගන්න පුළුවන්. ඒ නිසා ඊට පාටුකම් නැතිකම නෙවෙයි තියෙන්නේ. අපි ඒක කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන විදිහට එහෙම නැත්නම් ඉදිරියට පස්සට වැරදි ආදර්ශයක් නොවන විදිහට කරන එක විතරයි කරන්නේ. මම නම් ඊළඟට කවියක් තියෙනවා. කවියක් කියන්නේ නෑ ඒව අවදි නෑනේ අද අපි තියාගන්න අන්තිම දවසේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ඊතාව සියුම් ලෙස ආස්වාදය හා ප්‍රස්වාසයේ ගැටෙන ස්ථානය දැනේ. සිතුවිලි නැගෙන විටම හඳුනාගෙන සිතුවිලි නැගෙන විටම හඳුනාගෙන හිම සිතුවිල්ලත් සමග ඇතිවන දැනීම ඡය වෙන තෙක් නිරීක්ෂණය කරමි. මෙසේ වරින් වර හුස්ම වදින ස්ථානයටත් හැඟීම් නොදැනී යන තෙක්ම ආදී ලෙස නිරීක්ෂණයේ යෙදෙමි. මෙහිදී මාහට ගැටලු දෙකක් ඇත. එක හුස්මට සිතුවිලි වලටත් මෙසේ අවධානය යොමු කිරීම නිවැරදිද? 3 මා හුස්ම මුල් තැනලා සැලකිය යුතුද? දෙක මාස 4කට පෙර මා භාවනාව ආරම්භ කළ විට දැනුණ මානසික දියුණුව දැන් පසුගාමී වී ඇතයි හැඟි. වරහන් ඇතුලේ අවධානය හුස්මටත් සිතුවිලි වලටත් ආදී ලෙස විසිරී යාම නිසා මරමාලා එසේ පසුගාමී බවක් ඇති විය හැකිද? ඔබ ආසිත දෙරුවන් සරණ. පළවෙනි වාක්‍යය කියන්නේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ඊටාම සියුම් ලෙස ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ ගැටෙන ස්ථානය දැනේ. ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් අල්ලන්න පුළුවන් නම් ගැටෙන තැන මොකද්ද කියලා කියන්න පුළුවන් නම් හොඳයි. පළවෙනි වාක්‍යෙ විතරයි ඔකේ මුළු රචනෙම ගන්න දෙයක් තියෙන්නේ. ඒක උත්සාහ කළා තියෙනවා ප්‍රධාන කර්මස්ථානය ආනාපාන බව පෙන්වන්න සියුම් බවක් කියනවා ආශ්වාස ප්‍රශ්වාසයේ. ඒකකල ගැටෙන තැන තියාගෙන ඉන්නවා කියලා. ගැටෙන තැන කොතනද කියලා හරියට කිව්වේ නැත්තම් භාවනා නොකර ওই වාක්‍ය ලියන්න පුළුවන්. මම භාවනා කරනකොට හුස්ම සියුම් බව බලන ඉන්න හැප්පෙන තැන බලන ඉන්නවා. භාවනා කරපු එක නම් කියන්නේ මට හැප්පෙන්නේ නාසිකාග්‍රේ මම නාසිකාග්‍රේ බලන ඉන්නකොට හැප්පෙන තැන කියන වචනේ ඕනේ නැහැ. හැප්පෙන තැන කියන්නේ. එතකොට මේ ආශ්වාසය සිදුවන සියුම් භාවය ප්‍රසවාසයේ දැනෙන සියුම් බව මේ හුලඟක් වදිනකොට තියෙන සියුම් බවද වතුරක් වදිනකොට තියෙන සියුම් බවද ගොරු වෙන ඝණයක් වදිනකොට තියෙන සියුම් බවද ආදිවාසී ඒ සියුම් භවයේ සියුම් බව කියන්නේ හැප්පීමක සියුම් බවක්ද උණුසුමක සියුම් බවක්ද තද ගතියක මිදෙක් ගතියක සම්බන්ධකමක්ද කියන එක සියුම් භවයේ කිසිම මේ අර්ථය පෙන්වන්නේ. එනිසා මේ පළවෙනි වාක්‍ය පොඩ්ඩක් තව විස්තර කරලා ඉල්ලනවා මම ඒලියොපෙක්කනාගේ මේ සියුම් භවයේ ආශ්‍රස් ප්‍රසස් දෙක අතර යම් වෙනසක් දැක් ගන්න පුළුවන්ද නැත්නම් හැපෙන දන කොතරද කියලා. කවුද මේ ප්‍රශ්න දීපේකන කැමැතිද සභාවට ඉදිරිපත් වෙන්නේ? නාසිකාග්‍රේ දැනෙන්නේ හාමුදුරුවනේ. නාසිකාග්‍රේ නාසිකාග්‍රේ කිව්වොත් අහන්න නාස්පුඩු දෙකේම අග්‍රයෙන් තම වම් නාසිකාග්‍රේ දකුණු නාසිකාග්‍රේ කියන්නේ. අරින්න එපා මොන දේ ඇහුවත් අරින්න බෑ ඒක හාර හාර යන්න. මැද්දට වෙන්නම්. කියන්නේ දෙක මැද නාසිකාගත. ඒකට සියුම් බව කියන එක තේරෙන්නම කියන්නේ උණුසුමක සිසිල් බවක්ද, ගොරෝසු ගතික සිසිල් බවක්ද, නැත්නම් කම්පට චංචලයක සිසිල් බවක්ද, සියුම් සියුම් බව කියලා කියන්නේ මොකේ සියුම් බවක්ද මේ කියන්නේ? ඒ ඒ ස්ථානයේ පොඩි වේදනාවක් වගේ දැනෙන ගතියක් තියෙනවා. වේදනාවක් කියන්නේ දැනීමක්, වේදනාවක් කියන එක නෙවෙයිනේ. නෑ. ඔව් විඳීමක් තියෙනවා. ඒක සියුම් බව තියෙනකොට මේ ආස්වාද රැල්ල ප්‍රස්වාසෙ නෙවෙයි මේ ප්‍රස්වාද රැල්ල ආස්වාසෙ නෙවෙයි කියලා වෙන්කර දැනගන්න පුළුවන් ගතියක් ඒ සියුම් බවේ තියෙනවද නැත්නම් එහෙම එකක් නැද්ද සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට මේ දෙකම එකම තැන වෙනවා වගේ දැනෙනවා ඒ වගේ තියෙනකොට ඒ ඒ සියුම් බවත් නැත්නම් මේ නාසිකාග්‍රේ නාස්පුඩු දෙකේ මැද වදිනවා කියලා දැක දැක දැන දැන හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් කියලා හිතනවා ඒකම මූලික ඉස්සරහින් තියාගෙන එකකට පස්සේ එකක් හුස්ම රැලි කීයක් විතර දල වශයෙන් බලන්න පුළුවන් ගතියක් තියෙනවද කියලාද කියන්නේ 10ක් 12ක් විතර 10ක් 12ක් ඒ ගතියේ එහෙම 10 12 තියෙන එක වැඩිවීමක ආරයක්ද පෙන්වන්නේ අඩුවීමක පැත්තක් රස වෙනස දැනගනිමින් හුස්මත් එක්ක ඉන්න පුළුවන් හුස්ම රැලි වාර ගන්න ක්‍රමයෙන් වැඩි වෙන ගතියක්ද Tamanne පේන්නේ හුරු වෙන ගතියක්ද Tamanne දෙන්නේ නැත්නම් ඒක දුරස් වෙනව නොදෙනියන ගතියද වෙන්නේ වැඩි වෙන ගතියක් ඔය ඒක වැඩි වෙනවා නම් ඔය හිතවිලි e ගැන මොනම දෙයක්වත් කල්පනා කරන්න එපා. හිතවිලි නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මොනවා හරි උපක්‍රමයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අනුග්‍රහ කරන්න ඕනේ මේ දැනෙන හුස්ම තව එකක් වැඩිපුර වැඩි කරගන්න. 10ක් තියෙනවා 11 කරගන්න මම මොකද්ද කරන්නේ? ඒකට තමයි සද්ධාව කියන්නේ ඒකට තමයි. ඒ සතිය කියන්නේ ඒක නිසා ඉස්සෙල්ලම දැනගන්න මගේ සාමාන්‍ය ගාන මේකයි කියලා. ඊට පස්සේ වාඩි වෙනකොටම හිතා ගන්නවා මට ගොඩක් ශිල්ප දන්නවා මම ලෝකේ අරක දන්නවා මේක දන්නවා. නමුත් මට බැරිද හුස්ම රැලි 10 11 කරගන්න. අර අර අර ಗುಣ වෙනස දැකෙමි. රස වෙනස දැකෙමි. 11 12 කරගන්න. හිතවිලි ගැන කතා කරන්නේ. කතා කරන්නේම හිතවිලි වැඩි කරගන්නවා. අපිට කරන්නේ එනේ හිත මේකෙන් පුරවන්න. ආශ්‍රව ප්‍රසාර ඊට පස්සේ ආ හිතවිල්ලක් ආවනේ. ඉතින් අපි කියලා නෙවෙයිනේ කරන්නේ. හිතවිල්ල ආවට කමන්නේ. මගේ ආරසාව තියෙන්න පුළුවන් නම් ආනාපානට එන එකයි. දැන් ආයෙසරයක් උත්සාහ කරනවා. සාමාන්‍ය ලාභයට මට හම්බ වෙන 10 11 යන්න ඇරලා 11 12 12 13 කරන්න පටන් අරගත්තාම තමයි තේරෙන පටන් ගන්නනේ හුස්මත් එක කොච්චර යාළු වෙනවද හුස්මත් එක කොච්චර හාද වෙනවද ඒ තාක්කල් කායानुපස්සනා වැඩෙනවා තමන්ට තමන් දෙස් දී ගන්න ගතියක් ලෝකේ තියෙනවනේ නැද්දකින් මං කාල කන්‍යා මං විතර කාල කන්‍යෙක් ඇත්තේ නැහැ කියලා ආන්න ඒක තමයි අපිට මේ සංසාරේ දුක දෙන දේ මට හුස්ම 10ක් 15ක් ගන්න පුළුවන් නේ මම දැන් ඉන්නේ 11 12 කරගන්නනේ කියලා ඒ මනින්න තියෙන එච්චරයි. මන් මිනුන්දන්ට එච්චරයි. ඒකට මේ පේන හුස්ම හැපෙන තැන මෙතනයි දැනෙන හැටි මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි කියලා පුළුවන්තර විස්තර හොයන්න. හිතවිල්ල පැත්ත හැල බලන්න. මොන හිතවිලිද කියලා ජාතිය වංශය මොකක්වත් හොයන්න යන්න එපා. පුළු පුළුවන් කියලා ආශ්‍රව ප්‍රසාරිත දානවනම් ඔය සෙල්ලමේ හුඟක් පහසුයි සක්පනිය. සක්මනේ හිතවිලි පාග භාග යන්න පුළුවන්. හිතවිලි කාපට අකුඩ යන්න වගේ යන්න පුළුවන්. මොකද පය කෙටෙන හොඳට තේරෙනවානේ ආස්වාද ප්‍රසආසට වැඩිය. ඒක නිසා ඔය ඒ වගේ ප්‍රශ්න තියෙන කෙනෙකුට හරි හොඳයි සක්මන. හැබැයි සක්මනේ ගියාට අර වගේ වාර්තා කරන්න ඕන. මට දැනීම කොතැනද දැනෙන්නේ? මොකද්ද දැනෙන දැනිල්ල? ආන්නේ විදිහට මූල කර්මස්ථානට අනුග්‍රහ කරනවා කියලා එකට කියනවා. මූල කර්මත්තන්ට අවශ්‍ය සප්පාය කරනු සලසලා දෙනවනම් ටිකක් හෙලෙත්තාඩු කරනවා. නමුත් ඊට පස්සේ Tamanට ඉල්ලමක් අහුණා වගේ කාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා ඒක මිසක්ක වෙන ඉවෙන් මනින්න යන්න එපා. මාස හතරකට ඉස්සලා හොඳද දැන් හොඳද කියලා. පළවෙනි දේ තමයි මූල කර්මස්ථානත් එක්ක වැඩිපුර ඇසුර වැඩි වීම සඳහා වැඩි වෙන ලකුණක් තියෙනවනේ ඒකට පොහොර දාන එකයි කරන්න තියෙන්නේ. අවස්ථාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අසුගිය වැඩසටහනකදී යෝගීකු විසින් තමාගේ හුස්ම රැල්ල ඉතාමත් සියුම් වී නොදෙනී ගිය පසු නිරන්තරයෙන්ම චංචල කම්පන ස්වභාවයක් දැනෙන බවත් කොතරම් වෙලා බලා සිටියේද එය පහවී නොයන බවත් කියා සිටි බව කුවහන්සේ විසින් කෙනෙකුට භාවනාවෙන් සිටියේද එය පහවී නොයන බව කියා සිටි විට ඔබ වහන්සේ විසින් කෙනෙකුට භාවනාවෙන් යා හැකි කෙලවර මෙය බවත් එය දරාගෙන මේ දුක්ඛ සත්‍ය ලෙස වටහා ගන්නා මෙන් පැවතුම් පැවසුවේ එම චංචල කම්පන ස්වභාවය දුකක් වන්නේ එයට මම මාගේ යයි ඇලි බැලීමෙන් බවත් එහි යථා ස්වභාවයට හිත යොමු කළ විට පීඩාකාරීව පීඩාකාරී බව නැති වී සෝයක් දැනේ. විතක සියල්ල බොඳ වී සීමා මායින් නැති වී යයි. එවිට ඔබ වහන්සේ කියන කිසිවක් නොකර සිටීමේමි. අර්ථේ සිටීමේ අර්ථය දැනේ. ඔබ වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලෙස පැවසුවේ මේ ආකාරයෙන්දයි දැන ගැනීමට කැමැත්තෙමි. වරදක් මේ නම් අනුකම්පා කර නිවැරදි කළ මැනව. ඔබ වහන්සේට සූපත් පවලන. වෙන කෙනෙකුගේ ප්‍රශ්නේ අදාළ ගන්න තමයි තන්නේ නිදානේ කාරණා මතක් කරලා දෙන්න ඇති. නැත්නම් එහෙම නැතුව හරි ගමන් නැහැ. තමන්ගේ අත්දැකීම් ටික කිව්වනම් හොඳටම ප්‍රමාණවත් මේ අපිට සාකච්ඡාවට. ඉතින් මේකෙදි කියතයි ඔය කම්පන චංචල ගතියත් මේක නිෂ්ඨාව කියලා මං කිව්වට ඒකත් නැති වෙනවා මැරිච්චාම. එතකොට නම් හරි සපයි. ඒක මට එදා කියන්න මතක නැතිලා. ඒ නිසා ඕකත් ඉවර වෙනවා. ආනේ දාට ඕනේ ඉතින් ඒකට තමයි ලෝකේ අන්තිම බය. ලෝකේ අන්තිමම බයයි අඩු කරන අඩු කරන කොහොමදත් බයයි. අඩු කරලා නතර වෙලා දාක් වෙනවනේ. ඒක තමයි මුළු ලෝකෙම බය මැරෙයි කියන්නේ. ඒ නිසා ඒහා සමාන බයක් තියෙනවා නිවනට. අපිට මේ කරදර ටිකක් නැති එක තමයි එකම ප්‍රශ්නයට පළවෙනි එකනට වේදනාවන පසනා කරන්න කුටි ගන්න කෙනෙක් නැහැ ළඟ ගෙදර. ඒකත් ලොකු ප්‍රශ්නයක්. හැම කෙනෙකුටම තියෙන මේ තියෙන කරදර ටික මදිකම තමයි වඩපෙන්නේ. ඔය ඔයා යන්නේ. ඒ නිසා එදා මට කියන්න බැරි වෙච්ච කැලේ මම මේ කියන්නේ. කෙසේ නමුත් මේ අපි දැඟලුවත් නැතත් යකින් යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක දකින්න බෑ චේතනාපූර්වක දඟලට තාක්කල්. බුදුරජාණන්සේ එක උපක්‍රමයක් කියන්නේ ඉඳගෙන මොනම හේතුකින්වත් හිතාමතා දඟලන්නේ නැතුව වෙන දේ බලන්න ඉන්නේ කියලා. ඒකකොට ඔතෙන් තමයි යන්නේ. ඒක මේ ඥාන පිරිමික මේ රඳපවතින දැනේ භාවනා රඳපවතින දේකුත් නෙවෙයි. අපි දඟලුවොත් ආස කායික සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර ඒ තාක්කල් ඔය අඩිය පේන්නේ. ඒ නිසා කාය සංස්කාර නතර වෙනකම්ම ආසස්පසාචේ තියෙන කරදරේ නතර වෙනකම්ම වචනේ කිසිසේත්ම බින්දින් නැතුව ඒකට ලැහැත්තිලා මනසේ මචි මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර කියනවා සියල්ල නතර කරලා ඉන්නේ ඒකට භවය කියන එක පේන. ඒක මේ මේ කරන්ට් එක දුවනා වගේ දුවන ඒක තේරෙන්නේ නැහැ අපි දඟලන තාක්කල්. ඒක තේරෙන්නේ නැහැ අපි හිතන මතන තාක්කල්. ඒක තේරෙන්නේ නැහැ අපි ප්‍රාර්ථනා කරන තාක්කල්. ඒක තේරෙන්නේ නැහැ සංස්කරණය කරන තාක්කල්. ඉතින් සංස්කරණය කිරීම නතර කරන්නයි සීලෙ තියෙන්නේ. මොනවාක්වත් නැතු පොඩි වෙලාවක් යන මොනවාවත් නොකර බලන් ඉන්න එතකොට පේනවා අපි ඔය දැඟලුවත් නැතත් ඒ ශක්තියක් මොන එකට භවය කියන්න පුළුවන්, පැවැත්ම කියලා කියන්න පුළුවන්, මූල ශක්තිය කියන්න පුළුවන්. ඒ ශක්තිය අතින් අපි දෙන්නේ සමානයි. බුදුහාමුදුරුවෝ සමානයි. එනිසා අපි යම් වෙලාවක ක්‍රියා සියල්ලම නැතර කරලා සිදු වෙන දේ විතරක් බලනකොට මේ බුදුහාමුදුර ළඟ වාඩි වෙලා ඉන්නා වගේ තමයි. ඒකට තමයි ධර්මය කියන්නේ තෝකට. ඒක හරීම සජීවී දෙයක්. ඔය පොත්වල තියෙන ලයිස්ට් එකක් ප්‍රස්තාරාවක් ඒක නෙවෙයි ඔක තමයි ධර්මය කියන්නේ. ඉතින් ඒකට බය කියන එක තමයි අපිට තියෙන එකම යන්න තියෙන දුර්ලකම. ඒකට යන්න බය. ඒක 100%ක්ම නැතර මැරිච්චා. ඒකට ඊට වැඩිය බයයි. ඉතින් ඔක්කොම රක්ෂණ සංස්ථාවට ගිහිල්ලා ජීවිත රක්ෂණ අරගෙන දරුවන්ට ජීවිත රක්ෂණ අරන් දීගෙන තමයි භාවනා මධ්‍යස්ථානට එන්නේ. ඒ නිසා මේකේ ඒක යන්න පුළුවන් නම් අපේ දක්ෂකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. ඔය හිතාමතා යමක් කෙරුවොත් ඒක භාවනාවට බාධායි. අරියංග ගැන මම මේ කතා කරන්නේ. හිතාමතා කරන සියල්ලම නතර කරනවා. අද වෙනදී 100 100ක්ම නැත්නම් 200ක්ම අවදීන් වාර්තා කරන්න මොකද වෙන්නේ කියලා. ඒක එතකොට එතන තමයි යන්නේ. එතකොට තේිනවා අපි හිතාමතා ගන්න දුක් කියලා જાතියක් තියෙනවා. ඒක මේ තණ්හාමාන දික්ටි නිසා ඉන්නේ. ඊට යට තියෙන වෙනම දුක් තට්ටුවක් බුදුහාමුදුරුවෝ කියන දුක්ඛාරය සත්‍යය. ඒකට යන්න බැරි මේ අනන නිසා, අවුල් කරන නිසා, එක එක එක එක සංස්කරණ නිසා. ඒ නිසා අපි සීලේදී කරන්නේ කය වචන දෙකේ සංස්කරණ නතර කරලා පරියන්කෙට ගිහිල්ලා ඒකත් බුද්ධ විඳලා ඊටත් එහාට ගිහිල්ලා පුළුවන් නම් ඉබේ වැටෙන හුස්ම නැත්නම් ඉබේ සිදුවෙන දේ දිහා බලනකොට පේනවා අපි කොච්චර තැම්පත් වුණත් අර යට තියෙන වේගයක් තියෙනවා. අන්නේ වේගය පෙළෙන ගතියක් තියෙනවා. දවන තවන ගතියක් තියෙන්නේ. ඒ දවන තවන ගතිය ਸਰවචනාන්ද ළඟ තියෙන එක. එහෙම නැත්නම් මේ හැම සත්‍යයක් ගාම තියෙන පොදු ලකුණ. ඉතින් ඒකට යන්න පුළුවන් නම් ඒකට ගිහිල්ලා අලුතෙන් අලුතෙන් හිතාමතා කරදර දාගන්න තු වැඩි වෙලා ඉන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගත්ත තේරෙනවා අපි සංසාරේ චිත්තක්ෂණය ජීවත් වෙනවා කියන්නේ. අනික හැම වෙලාවෙම දඟලිලක් කරන්නේ. අනික හැම වෙලාවෙම හීනෙක ජීවත් වෙනවා. අනික හැම වෙලාවෙම වර්තමානයේ නෙවෙයි ඉන්නේ. අතීතේ හරි අනාගතේ හරි අරය ගැන හරි මෙයා ගැන හරි හිත හිතන. මේ චිත්තක්ෂණේ නෑ 100ට 100ක්ම වර්තමානයේ. ඉතින් ඒක පුත්‍රජානනාංශය සඳහන් කරන්නේ මැරෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක ওই සීළු වැඩ බහා තබලා පොඩ්ඩක් මේකට ගිහිල්ලා අත්විඳ ගන්න. මම හිතාමතා කරන වැඩ නතර කළත් මේකේ පැවැත්මක් තියෙනවා. යටින් යන අන්න ඒකේ තියෙන දිගටම පෙළෙන ගතියක්. ඒක තමයි මම එදා හෝ කවදා හෝ කියන්න උත්සාහ කරන්න ඇත්තේ. නමුත් මේක හරිම අමාරුයි මේ පොතක ලියලා ව්‍යාකරණ අනුකූලව කියලා දෙන්න ගියොත් කොහොමඩක්වත් ඒක අනවබෝධය වැඩි කරන මිසක අවබෝධය වැඩි කරන්නේ නැහැ. ඒක නිසා අපි ශික්ෂා වශයෙන් කරන්නේ උලුවන් තරම් හිතාමතා කරන චේතනාපූර්වකව කරන සංස්කරණය කරන දේවල් ස්විච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නොකර සිටීමේ දෙයක් තමයි භාවනාදී කරන්නේ. මම හිතන්නේ ඒක තමයි අවසාන ප්‍රශ්නේ. එතකොට අපි විනාඩි 45ක් අරගෙන තිනවා මේ ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙල නැත්නම් මේ කමඨාන සුද්ධ කරන වැඩේට. ඉතින් අර කල්දිතු අත්හිතු ප්‍රශ්න එන හෝ ඊට ඉස්සලා වේ එතෙම නැතුව වෙන කාට හරි වෙන මොනවාරි කියන්න තියෙනවා නම් තව විනාඩි 15ක් කල් තියෙනවා. එහෙම නැත්නම් අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරලා ඒ විනාඩි 15ත් සක්මණ සඳහා පාවිච්චි කරන්න යන්නේ. අවසරයි ස්වාමීන් මම සයිලන්ට් රිට්‍රීට් එකක් කරන වෙලාවේ යෝගියෙක් ඇහුවා මේ යා වාඩි වෙලා ඉන්න තැන ෆෑන් එක හයියෙන්ම දාලා තිබුණා. එතකොට දැනෙන්නේ මේ ෆෑන් එකේ වේගය වැඩි වුණ නිසා මේ ඒ හුලන් රැල්ල නිසා නාසයෙන් හුලන් රැල්ලක් දැනෙන්නේ නැහැ කියලා. එතකොට මට ඔකට උත්තරයක් දෙන්නත් බැරි වුණා මම කර මේ මෙනෙහි කරන්නේ පිම්බීම හැකිලිම නිසා. දැන් ඒ ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් බලාපොරොත්තු එතකොට ප්‍රශ්න වෙලා තියෙන්නේ ආනාපානට හිත යන්නේ නැහැ කියන එකද ෆෑන් එකේ ශබ්දයට හිත යෑම කරදරයක් වෙලා නැහද ඒ ප්‍රශ්න කරුගේ ප්‍රශ්නේ මොකක්ද? ඒ ප්‍රශ්නේ තිබුණේ ස්වාමීන් වහන්සේ මේ වෑන් එකේ හුලන් රැල්ල දැනෙනවා මේ නාසයේ නාසිකාග්‍රේ හුලන් රැල්ල දැනෙන්නේ නැහැ. ෆෑන් එකේ හුලන් රැල්ල කොතෙන්ද දැනෙන්නේ? නාසයේ. ඒ හොඳයි ඉතින් එච්චර නෙවෙයි කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ කයට අදාළ එකක් නේ. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නේ. පිටලුවක් නෙවෙයිනේ. ඉතින් එතන ඉස තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක ඒක ප්‍රත්‍යක්ෂයක් නයි ඒක නිකන්. ඉතුමනා හිතලා ගත්ත හිතලුවක් නම් හොඳ නෑ. ප්‍රත්‍යක්ෂයක් ඒක හොඳට තියෙන්නේ. එහෙම නැත්නම් පැහැදිලිව කියන්නේ දෙකමම දැකලා ඉන්නේ ඉරියව්වට හිත දාගත්තා නේ ඉවරයි. ඊටදී ලොකු බලල් උත්තරයක් ඒක. මේ ආනපාන ඕනෙත් නැහැ, ෆෑන් එක ඕනෙත් නැහැ. Taman ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්නකොට දන්නවනම් හොඳ ආරම්භයක්. ඉතින් සයිලන්ට් රිට්‍රීට් කියලා මොකද අනුන්ගේ ප්‍රශ්න? ස්වාමීන් වහන්සේ කියපුණනේ මම ඇහුව නෙමෙයි කියලා කිව්වා. ඉතින් ඒක සයිලන්ට් රිට්‍රීට් නෙවෙයි නේද? අයවරුනේ. ස්වාමින් වහන්සේ දැන් එතන කියලා තිබුණානේ මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගනයිසර් ගෙන් අහන්න කිව්වා. දන්නේ නැති කෙනකින් අහන්න කියලා. මේ තව මට කියන්න තියෙන ස්වාමීන් වහන්සේ මේ මට වගකීම බාර ගන්න බෑ මේ පාන්දර 4ට යන්නේ. හරි. එතකොට මේ පල්ලෙහා සක්මන් කරන්න පුළුවන් දාන ශාලාව. ඒක ඉතින් අර ප්‍රශ්න ලිපි එක්කනට කිව්වම හරි මට කියලා වැඩක් නෑ. කොහමද අම්මද රිට්‍රීට් ඕගනයිස් කරේ? අප්පා. ඒකත් පොඩි දෙයක් නෙමෙයි. මේ පළවෙනි එකද? ඈ? මේ රිට්‍රීට් මේ වගේ ඕගනයිස් කරව පළවෙනි එකද? මේ හෙට නෙමෙයි අනිද්දාට අර ඊෂ කරපු වැඩේ කරන්න ඕන. මේ දැන් දැන් උනත් කමක් නැහැ විනාඩි 15ක් විතර තියෙනවා. කමඨාන් සුද්ධ කිරීමේ කොලයක් තියෙනවානේ. ඒ කොලේ මේගොල්ලන්ට කියලා දෙන්න. මම කියලා දෙනකොට හැට වැඩි ටිකක්. මෙන්න මෙච්චරයි ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ ආනම්මන විතර මොකුත් එපා. භාවනා කරනකොට මේ කමඨාන වැටහිච්ච දේ කියලා ඉවර වෙලා වෙන ඕන දෙයක් ඉවර කරන්නේ. ඒක කියන්නේ නැතුව කොච්චර විස්තර කෙරුවක්වත් මගේ කන්නකට ගන්න බෑ. එන්නේ නැහැ. ඉතින් මම කියනකොට නිකන් තරහ එනවා. මං <laughs> මං කිව්වේ ඊස දරහ උනන්ද නැහැ මයිලඟ තනෙත් නැහැ කිරිත් නැහැ කිව්වා. ඉතින් තනේ කිරි තියෙන කෙනෙක් කිරි ටිකක් දෙන්න කිව්වා බබාලට. අනේ දුන්න දීපු ගමන් පහුවෙන්නලා ඔක්කොටම හරි ගියා. මොකද කියන්නේ? විනාඩි 10 15 කන කියලා දෙන කැමතිද? අර කොලේ අරගත්තා. අරගෙන වෙලා මෙන්න මෙහෙමයි කමඨහන් සූත්‍ර කරනකොට අපි වාතාව ලියන්න ඕනේ මෙහෙමයි කියලා. ඒක මේ කිව්වට පස්සේ නැත්තම් හිතන්නේ මේ එක්කෙනෙක්ගේ දොස් කියනවා කියලා. මම එක්කෙනෙක්ගේ දොස් නෙවෙයි. ඒක කවුරුණත් අද නෙමෙයි හෙට හෙට විතර කරමු අපි. විනාඩි 15ක් විතර ගන්න කියලා දෙන්න ඕන නැත්නම් උගව දෙනකොට ඒ කියා ගන්න බැරිකම නිසා නඩුව පරදිනු. ඒක මෙහෙන් කෙරෙන්න ඕනේ යුතුයකමක්. ඉතින් මම ඉල්ලා හිටන එක රිට්‍රීට් ඕගනයිස් කරන එක නාටම ඒ කටියට කියලා දුන්නාම මෙහෙම ටිකක් හැබැයි පිටපොට යන්න අරින්න ඕනේ. ඒකෝට තමයි මේකේ වටිනාකම තේරෙන්නේ. කියන දේ කියවෙන්නේ නැති බව තේරෙන්න අරලා මෙන්න මෙහෙමයි මේක ලියන්නේ කියලා කියලා දුන්නාම හරියට. වෙන තියනවද කාට හරි වෙන අදහස් ප්‍රකාශ කරන්න? එහෙනම් අපි මෙතනින් අපි පළවෙනි ප්‍රශ්න චාරිත්‍රක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. අපි මෙතන ඉඳලා 3 වෙනකන් දැන් දෙකට කිට්ටුයි 3 වෙනකන් සක්මන් කරලා 3ට මෙතන රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා මේ ප්‍රකාශයත් එක්කම අපේ 103 වෙනි භාවනා වැඩපිළිවෙලේ පළවෙනි ප්‍රශ්න චාරිත්‍රක වැඩපිළිවෙල මෙතනින් સમાપ્ત වෙනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි